සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදර්ම දේශනාව අධ්‍යයනයේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ මාධ්‍යාලයේ කලුතර ශාඛාව පවත්වාගෙන යන කලුතර ඈතගම බෝසත් මාපිය සේන පරිශ්‍රයේ සිටයි. උතුම් වූ සදර්ම දේශනාව පවත්වන්නට අපි කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට පදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාර වාසී මයිලපිටිය මහ අනද සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු වාද්දුව බේරගම පාරේ පදිංචි දයානි බස්නායක මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන සිට මේ උතුම් වූ ධර්ම දේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක් භක්ඛවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛ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 අයං භදං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 තස්මාතිහ බික්කවේ ඒවං සික්කිතබ්බං නත්වේව අම්හං සබ්‍රක්මචාරීසු චිත්තානි පදුට්ඨානි භවිසංසංතීති ඒවං හි වෝ බික්කවේ සික්කිතබ්බං තීති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝවැසි සත්වයින් වෙත මහත් වූ කරුණා මෛත්‍රියෙන්ම දේශනා කළ ධර්මස්කන්ධයෙන් ස්වල්ප ධර්ම කාරණා කීපයක් හෝ දේශනා කරවාගෙන ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන අතර ලොව පුරාම දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ විසුරුවා හරින්නටයි මේ පින්වන්ත පිරිස සූදානම් වෙන්නේ යථාපි රහදෝ ගම්බීරෝ විප්පසන්නෝ මනාවිලෝ එවං ධම්මානි සුත්වාන විප්පසී දන්ති පණ්ඩිතා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යථාපි රහදෝ ගම්බීරෝ. ගම්බීරෝ කියන්නේ ගැඹුරු. රහදෝ කියලා කියන්නේ මුහුදට. මුහුද ආසන්නයේම නිසා මේ පින්නතුන්ට මේක ඊටාම හොඳ උපමාවක්. පින්වත්නි මොහොත ඊටාම කලබලකාරී නොසන්සුන් ගැඹුරු නෙවෙයි ගැඹුරු මොහොත නෙවෙයි කලබලකාරී නොසන්සුන් වෙන්නේ ගැඹුරු නැති වෙන්න නැති වෙන්නයි එතකොට මුහුද ගැඹුරට යන්න යන්න යන්න යන්නම මොකද වෙන්නේ? ගැඹුර වැඩි ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න කම්පාව, සැලීම, නොසන්සුන්කම නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි කියනවා. ඒවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා මිනිස්සුත් සංසුන් වෙන්නේ. මිනිස්සුත් කලබල නොවෙන්නේ. මිනිස්සුත් ශාන්ත වෙන්නේ නිතර නිතර නිතර නිතර බණ අහලා ධර්මාවබෝධයේ තුලින් ජීවිතාවබෝධයේ ගැඹුරට අරන් ගියොත් විතරයි ධර්මාවබෝධයකින් තොරව ජීවිතාවබෝධයකින් තොරව ඉන්න මිනිස්සු පින්නතුනේ හරි කලහකාරී එකම එක වචන මාත්‍රය එහෙම වෙනකොට හරි කෝලාහලයි හරියට ගැඹුරක් නැති මුහුද වගේ. මේක හොඳට විමසලා බලන්න කොයි තරම් සාධාරණද කියලා මිනිස්සුන්ට ගලපලා. සමහර කෙනෙක් එකම එක වචන මාත්‍රයයි එහෙම හෙවෙන්න ඕන. ජීවිතයේ තිබිච්ච සමගිය සතුට ඔක්කොම විනාශ කරගන්නවද නැද්ද? විනාශ කරගන්නවා. ඇයි? ධර්මයේ දන්නේ ඒ නිසාම ජීවිතේ දන්නේ. ලබාගත්තට විනා පරිහරණය කරනවා. හැබැයි ජීවිතේ තේරුම් ගන්නේ ඒ නිසා අපේ ජීවිත සංසුන් වෙන්න අපේ ජීවිත සංසිඳෙන්න නිතර නිතර බණ අහන්න ඕනේ. එක දේශනාවකින් එක අඩුවක් සිහියෙන් අපිට දැක ගන්න පුළුවන් නම් දැකගෙන දුරු කරන්න පුළුවන් නම් දේශනා 100ක් අහනකොට වැරදි 100කින් අපි නිදහස් වෙච්ච මිනිස්සු. ජීවිත ගමන දේශනා 1000ක් ඇහුවොත් වැරදි 1000ක් අයින් කරගත්තු එයින් කල්ප ගාන හතර අපාය දොරවල් වහගත්තු අය කොච්චර රැකවරණයක්ද පින්වත් මේ රැකවරණය පිරිවර සම්පත්තියෙන් ලබන්න පුළුවන්ද ධන සම්පත්තියෙන් ලබන්න පුළුවන්ද බලයෙන් ලබන්න පුළුවන්ද? බෑ. පින්වත්නි මේ ලෝකේ ව්‍යසන කියලා જાතියක් තියෙනවා. මොකද්ද ව්‍යසන කියන්නේ? මහ වෙනසීම්නේ. එහෙම එක ව්‍යසනයක් තමයි පින්වත්නි ධන ව්‍යසන තියෙනවා මේ ලෝකේ ධන හානිය. මුළු මනින්ම තිබුණු සන්තකයම පින්වත්ටි ඇඳිවත විතරක් ඉතුරු වෙන්න විනාශ වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මේ පින්වන්ත පිරිසට ජීවිතයේ අත්දැකීම් ඇතිනේ සුනාමි ආදී දේවල් වලින්. ඇඳිවත විතරයි ඉතුරු වුනේ ඊළඟට ඒක ගලවලා අඳින්නත් රටේ ලෝකෙ මිනිස්සු දෙන්න උනා. නේද? හඳන් ඉන්න එක ගලවලා ආයෙ එකක් අඳින්න රටේ ලෝකෙ මිනිස්සු දෙන්න උනානේ. මේකත් ව්‍යසනයක් තමයි. හැබැයි ඔය ව්‍යසනයේ පීඩාව තියෙන්නේ මේ ජීවිතේ විතරයි. හැබැයි ඊට වඩා මහ ව්‍යසනයක් ඔබ ළඟ තියෙන සිල් ටික විනාශ වුණොත් මතක තියාගන්න. එහෙත් සිල් වෙනසිලා සීලය ව්‍යසනයකටපත් වෙනවා. අපි දන්නේවත් නැහැ. හැබැයි පින්නතුනේ ගින්නට හුළඟට යන රුපියල් 7 විසනේ ගැන අපි හරියට හිතනවද නැද්ද? හරියට හිතනවා වෙනවා. තවත් විසන තියෙනවා පින්වත්නි. ඥාති විසන. ඥාතිව මැරෙනවා. පවුල් පිටින් නැති වෙනවා. ඒ ඔක්කොම අපි අත්දැකන්නේ. ඒකත් මහ ලොකු වෙසනයක් නෙවෙයි. එහෙම කොහොමද කියන්නේ? මොකද අපි සංසාරේ ඕක ඕන තරම් විඳලා තියෙනවා. ඕන තරම් ඕක විඳලා තියෙනවා. මෙතන මේක කෙලවර කරගත්තේ නැත්නම් විඳින්න ලැහැත්ති වෙන්න විඳින්න ලැහැත්ති වෙන්නත් වෙනවා මතු සංසාරේ. හැබැයි ඊට වඩා මහ ව්‍යසනයක් ඔබ ළඟ තියෙන ශ්‍රද්ධාව නැති වුණොත්. ඒ නිසා සැබෑම ව්‍යසනය කියන්නේ ධන ව්‍යසනේවත් ඥාති ව්‍යසනේවත් නෙවෙයි. සැබෑම වසනය කියලා කියන පිනොති සීලය විනාශ වීම. ශ්‍රද්ධාව විනාශ වීම. ධර්ම ශ්‍රවණය නැතිකම විනාශයක්මයි. ඊළඟට ත්‍යාග සම්පත් නැතිකම විනාශයක්මයි. ඇයි පිනොත්? ඇයි మతు සංසාරයක ලැබෙන්න දෙයක් ඇත්තෙම නැහෙනි. තිබුණ දේ නැති වුණත් එකයි දැනට තියෙන දේ ඊළඟ භවය එනකොට නැත්තරම නැති වෙලා ඉපදුනත් ඒකත් වසනයක්ද නැද්ද? ඒකත් වසනයක්. ප්‍රඥාව විනාශ වෙලා ගියොත් ඒක ඊට වඩා වසනයක්. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ සියල්ල සපර කරගන්න කුසල් නසා ගන්න නැති වෙන්න ජීවිතේ නිතර බණ අහන එක පුරුද්දක් කරගන්න. පුරුදු කරගන්න. ඒ නිසා අදත් මේ දේශනාව පින්වන්ත සියලු දෙනාටමත් ලෝකේ පුරාම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි දේශනාවට මාතෘකා කළා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන දේශනාවක්. අංගුත්තර නිකායේ දහම් කරුණු හතක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටස සත්තක නිපාතය සත්තක නිපාතයේ මහා වර්ගය කියලා වර්ගයක් තියෙනවා මේ මහා වර්ගයේ සූත්‍රයක් තියෙනවා සුනෙත්ත කියලා සූත්‍රයක් සුනෙත්ත සූත්‍රය සූත්‍ර පිටකයේ මොන නිකායේද? අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වර්ගයේ සූත්‍රයේ නම සුනෙත්ත කියන සූත්‍රයයි. මේවා මතක තියෙන්න ඕන. බණ මෙහෙම අමතක වුණොත් ප්‍රතිපදාව ගැන කොහොමද කියලා හිතන්න බැරි නේද? එසා හොඳට මේ ධර්ම කාරණා අරන් යන්න පින්නත්. ධර්ම කාරණා අරන් යන්න. සමහර තැන්වලදී නම් පින්වත්නි අපි නිකන් දෙන පත්තරෙත් අර යනවා. <laughs> නිකන් දෙන කඩදාහි කොලෙත් අර යනවා. මොකකට හරි යන්නයි කියලා. හැබැයි බණ අරන් යන්න මීට වඩා උත්සාහයක් තියෙන්න ඕන. මොකද බණ අරන් යන්නේ මෙලවට විතරක් නෙවෙයි පින්වත්නි. මුළු සංසාරෙම රැකවරණයක් තියෙන උතනේ. යම් තාක් දුක් නසනවා නම් නසන්න වෙන්නේ අරන් යන බණ ටිකෙන් තමයි. ඒ නිසා මොනව දාලා ගියත් කමන්නේ. ධර්මකාරණා ටික අරන් යන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සමේ වැඩ සිටියේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමේ මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා තමයි පින්වත්නි අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා තමයි මේ ජේතවනාරාමයේ හැදුවේ මනෝරම්‍ය විහාරයක් පින්වත්නි බුද්ධ ජීවිතයේ වැඩිම කාලයක් ගත වුණේ පින්වත්නි ජේතවනාරාමයේ වස්සාන සමය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී තමයි පින්වත්නි මේ දේශනාව උන්වහන්සේ කළේ. භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා ස්වාමීන් වහන්සේලාට. ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අතීතයේ වෙච්ච දෙයක් කියන්නම් කිව්වා. ඉස්සර සිද්ධ වෙච්ච එකක්. මහණෙනි අතීතේ මේ ලෝකේ හිටියා සුනෙත්ත කියලා ශාස්ත්‍රූරේ. සුනෙත්ත කියලා ශාස්ත්‍රූරේ. සුනෙත්තෝ නාම සත්තා අහෝසී සුනෙත්ත කියලා ශාස්ත්‍රූවරයෙක් හිටියා. හැබැයි මෙතන ශාස්ත්‍රූවරයෙක් කියන්නේ බුදු කෙනෙක් නෙවෙයි. ශාස්ත්‍රූ කියලා කියනවා පින්වත්නි ඕනෑම ආගමික ශාස්ත්‍රූවරයෙකුට. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මිත්‍යා දෘෂ්ටීන් තිබුණා කියනවා පින්වත්නි 62ක්. අදත් නැතුව නෙවෙයි. අද මොන තරම් ආගම් තියනවද? එතකොට දෘෂ්ටි කාන්තාරය වපින්නත් නේ දෘෂ්ටි කාන්තාරය. ඒ එක එක්කෙනා එක එක්කෙනා එක එක දෘෂ්ටි වල බැහැගෙනද නැද්ද? එක එක දෘෂ්ටි වල බැහැගෙන. හැබැයි දෘෂ්ටි වල බැහැගෙන පින්නොත් නේ අතපත ගන්නවා ඒගොඩ වෙන ක්‍රමයක්. බුදුහාමුදුරුව තමයි මේ ලෝක ධාතුවේ දෘෂ්ටියෙන් එළියට අරගෙන ඉවර වෙලා විමසන්න පින්වත්නි අපිව විවර කරපු එකම ශාස්ත්‍රෝරයා. පැහැදිලිද? අන් සියලු ආගම්වල කලේ පින්වත්නි අපි දෘෂ්ටිවලට දාලා වහපු එක. හරියට මල්ලකට දාලා වැහුවා වගේ. එතකොට පේන තරමක් පේන්නේ කොච්චි කොච්චර කොහෙට හැරුණා ඒක ඇතුළෙම විතරයි. නේද? ඒකනේ මොනවා වුණත් මහා නුවණැති ප්‍රඥාවන්තයෝ. සමහරලාගදී ආචාර්ය මහාචාර්යවරු හැබැයි ඉතින් මොකක් හරි වුණාම ඕක ඉතින් කාගේ හරි කැමැත්තනේ කියලා හිත හදාගන්න තැනකට තරම් පින්නවත් මේ දෘෂ්ටි වලට වැටිලා. ඒ කියන්නේ ඒකෙන් එළියට එන්නම ඒකෙන් එළියට එන්න දෙන්නේ නැහැ පින්නවත් නේ. විමසීම කොටු කරලා විමසීම හිර කරලා තවත් විදිහකින් කිව්වොත් මානසික වහල්භාවයක්. මානසික හිරකරුවෙක්. දෘෂ්ටිගතික වීම කියන්නේ. එතනින් එහා බලන්න බෑනේ. තථාගතයන් වහන්සේ තමයි පින්වත්නි ඕනම දෙයක් විමසන්න ශ්‍රාවකයා එළියට ගත්තු ශාස්ත්‍රවරයා. අනෙක් ආගමිකයෝ කලේ පින්වත්නි ශ්‍රාවකයා ඇතුළට දාලා වහපු එක. තථාගත බුදුවරු කලේ මොකද? එළියට අරගෙන බලන්න කිව්වා හොඳට. බලන්න කොච්චර වෙනසක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඇතුළුව ලෝකේ ඕනම ශාස්ත්‍රවරයෙකුට වෙනත් නේ ශාස්ත්‍රූ කියලා කියනවා. දැන් පූර්ණ කස්සප හිටියා ඒත් ශාස්ත්‍රවරේ. අජිත කේස කම්බල හිටියා ඒත් ශාස්ත්‍රවරේ. කියන්නේ හරි දේද වැරදි දේද නෙවෙයි. නමුත් ඒ අය ශාස්ත්‍රූවරු හැටියට විශාල සිය ගණන් දහස් ගණන් ශිෂ්‍ය පිරිවරවල් හදාගෙන රජවරුන්ගේ සිටුවරුන්ගේ ගරු සත්කාර සම්මානත් ලැබමින් සමාජයේ බහුනෝ ජනස්ස සාදු සම්මතෝ බොහෝ දෙනාගේ හොඳයි හරිම හොඳ කෙනෙක් කියලා හරිම කෙනෙක් කියලා පින්වත්නි සම්මත වෙලා ඉඳපු පිරිසක්. එහෙදිද මක්කලි ගෝසාල එහෙම බුදුහාමුදුරෝ නම් දේශනා කළා මහණෙනි බොහෝ දෙනාට අහිත පිනිස බොහෝ දෙනාට අවැඩ පිනිස පිළිපන් වෙනම වෙන එකම එක මිනිස්සෙක්වත් දකින්නේ මේ මක්කලි ගෝසාල කියන හිස් මිනිහ තරම් කිව්වා. ඒ තරම් අනර්ථයක් කළා ඒ දර්ශනය තුලින්. හැබැයි ඒත් එදා සමාජයේ ශාස්ත්‍රූරේ. එතකොට එදා හිටපු මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයාත් මුළුමනින්ම වැරදි ප්‍රතිපදාවක් කිව්ව කෙනෙක් නෙවෙයි නමුත් එතුමාගේ ප්‍රතිපදාවෙන් නිවනට පැමිණෙන්න බෑ. ඒ කොහොමද වෙන්නේ? දැන් සමහර පුංචි පුංචි ඇලපාරවල් දොළපාරවල් තියෙනවනේ. ඒවයිත් වතුර ගලා බහිනවා යම් දුරකට. හැබැයි ඒකට මුහුදට යන්න බෑ. මේ පුංචි ඇලේ වතුරට මේ පුංචි දොලේ වතුරට මුහුදට යන්න ඕන නම් මුහුදම අරමුණු කරගෙන ගලා බහින මහගඟකට එකතු වෙන්න වෙනවා. එහෙම වුණොත් පුළුවන් මුහුදටම යන්න. අන්න ඒ වගේ නිවන නැමැති සයුරටම යන්නේ සම්බුද්ධ ශාසනයක පෙන්වන ප්‍රතිපදාව විතරමයි පිනව. මොකද ආරෂ්ඨාංගික මාර්ගයක් තියෙන්නේ සම්බුද්ධ ශාසනයක. අනෙක් අනෙක් අනෙක් අනෙක් ආගමිකයන්ටත් නිවනට යන්න බැරි නෑ. හැබැයි නිවන කරා යන්නා වූ මේ ශාසන මාවත නම් මහගඟට කොතින්දි හරි එකතු වෙන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ පිළිගන්න. එතකොට එදා සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයා කරපු අනුශාසනාව දේශනාව කොහොම එකක්ද? එයාගේ එයා කියන ප්‍රතිපදාව සම්පූර්ණ කළොත් ලබන්න පුළුවන් ඉහළම ඵලය තමයි බ්‍රහ්ම ලෝක උපත. ඒකත් යම් මට්ටමක ලාභයක්. ඒ කාම ලෝකයෙන් ඈතර වෙලා පිනත්. කාම ලෝකය කියලා කියන්නේ කාම භූමි 11ක් තියෙනවනේ. මොනවද කාම භූමි 11? අපායේ තියෙනවා හතරක්. නරකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය සහ අසුරනිකායේ. ඊළඟට manuss ලෝකයයි පහයි. ඊළඟට දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුරු මහරාජිකය, තාවතිංසේ, යාමේ, තුසිතේ, නිර්මාරරති සහ පරණිම්මිත වසවත්ති කියලා. මේ 11ට කියනවා 11 කාම භූමිය කියලා. ඒ කියන්නේ කාම භූමි 11. කාම භූමි 11 එයින් ඊතර වෙලා තමයි පින්නොත් බ්‍රහ්ම ලෝක උත්පත්තියකට යන්නේ. එතකොට මේ ශාස්ත්‍රූවරයාගේ යම් සාධනීය ඉගෙනවීමක් තිබිලා තියෙනවා. කාමෙන් ඊතර වීම පිණිස. මොකද කාමෙන් ඊතර කරන එකම ලොකු පිහිටක් සත්වයට වෙනොත්. සත්වයට කාමයෙන් ඊතර කරන එකම පුදුම පිහිටක්. යටත් පිරිසෙන් ඔබ යම්කිසි කෙනෙකුට මේ කාම සම්පත්වල තියෙන ආදීනවේ ගැන වචන මාත්‍රයකින් හරි තේරුම් කළොත් පින්වත්නි ඔබ පුදුම කුසලයක් කරගන්න කෙනෙක් මොකද මේ ලෝක සත්වයා කාමේ ඇලිලා läගගෙන ඉන්න පින්වත් කාමයෙන් තොරව සැපතක් විඳින්න මේ ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ හැබැයි කාමයෙන් තොර සැපතක් නැද්ද කාමයෙන් තොර සැපතක් තියෙනවා. කාමයේ සහිත වූ සැප දුක මතයි පිහිටලා තියෙන්නේ. නේද? කාමය මත පිහිටලා තියෙන සැපේ කාමය තුලින් ලබන සැපේ මොකක් මතද පිහිටලා තියෙන්නේ? දුක මත දුක මත පින්නවා. හරි හරියට ජලය මත තිබෙන්නා වූ යම්කිසි ඔරුවක් පාරුවක් ජලය සෙලවෙන ගානේ යම්සේ චංචල වෙනවද කාමය පින්වත්නි තුලින් උපදින සැපය දුක මත පිහිටලා තියෙන තාක්කල් මේ සැපය මොහොතක් ගානේ චංචල වෙනවද නැද්ද චංචල වෙනවා ස්ථිර සැපයක් නෙවෙයි එක විදිහකටම තියෙන සැපයක් නෙවෙයි එතකොට කාමයේ දරුණුයි පින්වත්නි. ඒකනේ දේශනාවේ කාමයේ උපමා කරන්නේ මොනවටද? කාමා සප්ප සිරූපමා. විස පිරිච්ච සර්ප හිසක් වගේ කියනවා කාමය. දරුණුයි. ඊළඟට කියනවා කාමය හරියට පින්වත්නි මස් වැදැල්ලක් වගේ කියනවා කුස්සෙක් ගත්තා. උකුස්සෙක් මස් වැදැල්ලක් ගත්තම මොන තරම්නම් ආසාවකින්ද මේ උකුස්ස මස් වැදැල්ල ගන්නෙ හැබැයි ඒ උකුස්සගෙම පරපුරේ උකුස්සෝ ටික එතන ඉඳලා ඒ උකුස්සට කොටන්නෙම මොකක්ින්දද ඒ මස් වැදැල්ල හින්දාමයි එහෙනම් මස් වැදැල්ලක් ගත්තා කියලා ගන්නකොට එතකොට එතනම තියනවද නැද්ද අනතුරු මැරෙනකම්ම කොටනවා පින්වත් යන්නේ කුකුස්සෝ උකුස්සට මස්වැදැල්ල අතාරින්න බැයි නම් උකුස්සන්ගෙන්ම පහර කාලා මැරෙන්න වෙනවා. හැබැයි උකුස්සට රැකෙන්න ඕන නම් මස්වැදැල්ල අතාරින්න වෙනවා. හැබැයි ඒ අතාරින මස්වැදැල්ල ගන්නෙත් අඥාන කොටපු උකුස්සෙක්ම තමයි. ඒ උකුස්ස කෙටුවෙත් ඒ මස්වැදැල්ලෙන් තමයි. හැබැයි ඒ උකුස්සට තේරෙන්නේ ඕක මංගත් තමයි ඊළඟට කොටන්නේ මට කියලා. මේ උකුස්ස ගැනමත් නෙවෙයි කියන්නේ. අපිත් කරන්නේ කවුරු හරි අතාරින මස්ස දැල්ලක් වැටෙන කන්න ඉන්නේ. ගත්තු ගමන් ඔක්කොම එකතු වෙලා කාටද කොටන්නේ? ගත්ත කෙනාට. ඒ කියන්නේ නැති කෙනාට හොරු නෑනේ. නේද? නැති කෙනාට හොරු නෑ. නැති කෙනාට හතුරු ඉන්නවද? දැන් මස්ස දැල්ල පේනවද කොච්චර දරුණුද කියලා? නේද? බොහෝ අය තමන්ට හිමි තමන් හරිය උද්දාම වෙන දේවල් වලින්ම තමයි අනතුරේ වැටෙන පිනෝ. විශාල අන්තට්ටුවක් තියෙන මුවෙක් ගෝණෙක් ඉන්නවා. මේ මුවා හැඩ වෙන්නේ තේ අන්තට්ටුවේ. රජ වෙන්නේ තේ අන්තට්ටුවේ. යම් දාකදී පැටලෙලා මැරුම් කන්නේ. ඒ අන්තට්ටුව හින්දාම තමයි. මොකද අනතුරේදී දුවන්න බැරි වෙන්නේ අතන මෙතන හැම තැනකම පැටලිලා වදින්නේ. මොකද්ද? මහා අන්තට්ටුවමයි. එහෙම අන්තට්ටු කීයක් අපිට තියෙනවා. නේ? හොඳට හිතලා බලන්න. මොනරේ පියාපත් දෙකක් තියෙනවා. හංසෙක් වගේ ඉගිලෙනවා නම් ඉගිලිලා යන්න පුළුවන්. හැබැයි ඉගිලෙන්න බැරි මොන මොනර හැඩ කරන පිල් කලමින්ද. පිල් කලඹ විදහනකොට මොනරම් මොන්න තරම් ආඩම්බරද? ලැජ්ජ බයත් නැති වෙනවනේ. නේ? මොනරා පිළ කලඹ විදහගෙන කැරගෙනකොට ලැජ්ජ බයත් නැති වෙනවා. යම් දාකදී මේ මොනරට මොනරගේ ගමන වේගවත් නැති නිසාම අනුතරට වැටෙන්නෙම ගමන පහුවෙන්නෙම මොකක්ින්දද? පිළ කලමෙහින්දමයි. හැඩුණෙත් ඒකෙන් වෙනසුණෙත් ඒකෙන්. ගෝණත් හැඩුණෙත් ඒකෙන් වෙනසුණෙත් ඒකෙන් අපිත් හැඩවෙන ඒවෙන්ම තමයි වෙනසෙන්නෙත් බොහෝ විට කාමයේ හැටි නේද කාමයේ හැටි ඊළඟට මේ කාමයේ උපමා කරනවා ගිනි අඟුරු වලකට ඒ තරම් දරුණු ආදීනව තියෙන කාමෙන් ඈතර කරවන එකත් ලොකු පිහිටක් පින්නත් මේ සත්වයාට නැත්තේ නෑ. ලොකු පිහිටක්. කාමයේ ආදීනව දකින් නැති කෙනා බුද්ධ දේශනාවේ අඳුන්වන්නේ සිහි මුර්ජා වෙච්ච මිනිස්සෙක් කියලා. මුට්ටස්සති. මුට්ටස්සති කියලා කියන්නේ සිහි මුර්ජා වෙලා. කාමයේ ආදීනව දකින් නැති කාමයේ අපේක්ෂාව අත්හැරපු නැති කාමයේ ගිජු වෙච්ච කාමයේ ලෝල වෙච්ච කාමයේ පෙරේත වෙච්ච කවුරු වුණත් මූර්ජා වෙච්ච පුද්ගලෙක් ධර්මයට අනුව බුද්ධ වචනයට අනුව ඒකයි ඒ කාමෙන් ඈතර කරවන එකක් පිටක් දැන් මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයා සත්වයා ශ්‍රාවකයා කාමෙන් ඈතර කරවලා සුනෙත්තෝ නාම සත්තා ශාවකානං බ්‍රහ්මලෝක සහව්‍යතාය ධම්මං දේසීති ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ උපත පිණිස පෙන්වුතුනේ ධර්මයේ දේශනා කරනවා. ඒ කාලේ මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයා පිළිබඳව යමෙක් හිත අපහදව ගත්තනම් හිත අපහදවාගෙන අප්‍රසාද සිතකින් අක්කෝසති පරිභාසති ආක්‍රෝෂ කළානම් පරිභව කළානම් එහෙම ඉන්නවනේ අනේ ඔය මොන දන්න බණක්ද ඕකෙන් පුළුවන්ද ඔහොම කියලා පරිභාෂ කරනවට වෙනන්නේ ආක්‍රෝෂ කරනවා. එදා ඒ සුනිත්ත කියන කෙනා තිරුවන් සරණ ගිය කෙනෙක් නෙවෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක් නෙවෙයි හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා ඒ කාමයෙන් සත්වයා ඊතර කරවලා බ්‍රහ්මලෝක උත්පත්තිය පිණිස ධර්මයේ දේශනා කරපු සුනිත්ත ශාස්ත්‍රූවරයා කෙරෙහි හිත අපහදවාගෙන අපහැදිච්ච හිතකින් ආක්‍රෝෂ කළානම් පරිභව කළානම් එදා ඒ කරපු හැම කෙනෙක්ම මරණින් මත්තේ නීරයට වැටුණා කියනවා. මරණින් මත්තේ නීරයට වැටුණා. හැබැයි එදා ඒ සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයා ගැන හිත පහදවාගෙන පැහැදිච්ච හිතෙන් පින්වත්නි කටයුතු කරපු යමෙක් වේ නම් ඒ සියල්ලෝම මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුණයි කිව්වා. ප්‍රතිපදාව ඒ ඒ ශාස්ත්‍රූවරයා කියපු ප්‍රතිපදාව පුරපු අය බ්‍රහ්ම ලෝකේ ගියා. එතුමා ගැන හිත පහදවාගත්තු අය දෙව්ලොව ඉපදුණයි කිව්වා. දෙව්ලොව ඉපදුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ වගේම ඉස්සර හිටියා කිව්වා තවත් ඒ වගේම ශාස්ත්‍රවරු කීප දෙනෙක්. සුනෙත්ත ශාස්ත්‍රූවරයා ඇර තවත් 6 දෙනෙක් ඒ කාලේ හිටියා පිළිබඳ ඉස්සර බුදුහාඳුරු දේශනා කරනවා පෙර හිටියා තවත් 6 දෙනෙක්. එක්කෙනෙක් තමයි විනොත්නි ඒ වගේ ශාස්ත්‍රවරයෙක් හිටියා මුගපක්ඛ කියලා. එයත් කාමයෙන් ඈතර වෙලා බ්‍රහ්ම ලෝක උපත පිණිස ප්‍රතිපදාව දේශනා කරනවා. එතනින් එහාට ඈතර කරන්න බෑ මේ ශාස්ත්‍රවරයාට. ඒක කරන්නේ බුදු කෙනෙක් වෙනවා. ඒක කරන්නේ බුදු කෙනෙක්. පැහැදිලිද? සමහර දේවල් තියෙනවනේ පින්වත්නි යම් තාක් දුරකට අපිට එයාපෝට් එකට ගිහිල්ලා පින්නවත් නේ ගුවන්තොටුපළට යන්න වාහනයක පුළුවන් එතනින් එහාට යන්න බෑනේ වාහන. අන්න ඒ වගේ ඒ ඒ රත තියෙනවා පින්නවත් නේ ඊතර වෙන්න ප්‍රමාණ වශයෙන්. එතකොට මෙතුමට පුළුවන් බ්‍රහ්ම ලෝකෙට විතරක් අරන් යන්න කාමයෙන් ඈතර කරවලා. හැබැයි බුදු කෙනෙක් තමයි ඒ සියල්ලෙමුත් ඈතර කරවලා අපිව නිවනට අරන් යන්නේ. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. ඒ වගේ එක්කෙනෙක් තමයි පින්නවත් මුග්ගපක්ඛ කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා බොහොම ඉස්සර. ඊළඟට තව කෙනෙක් හිටියා අරණේමී කියලා තවත් ශාස්ත්‍රවරයෙක්. අරණේමී කියලා. ඊළඟට අතීතයේ හිටියා කියනවා තවත් ශාස්ත්‍රවරයෙක් පින්වත්නි ජෝතිපාල කියලා. ජෝතිපාල කියලා. ඊළඟට තවත් ශාස්ත්‍රවරයෙක් හිටියා ඔය වගේම හත්තිපාල කියලා. හත්තිපාල කියලා. තවත් ওই වගේම ශාස්ත්‍රවරයෙක් හිටියා ඒ ශාස්ත්‍රවරයාගේ නම කුද්දාල. කුද්දාල. ඊළඟට පින්වතුනේ තව ශාස්ත්‍රවරයෙක් හිටියා අරක කියලා. අරක කියලා. මේ ශාස්ත්‍රවරු 6 දෙනයි සුනෙත්ත කියන ශාස්ත්‍රවරයයි ඔක්කොම 7 දෙනයි. එදා මේ 7 දෙනා ගැන නොඑක් කාලවලයි මේ හත් දෙනා හිටියේ. නමුත් ඒ ඒ කාලවල මේ හත් දෙනාම කාම ලෝකෙන් ඈතර වෙලා බ්‍රහ්ම ලෝකේ උපතට මාවත දේශනා කළා ශ්‍රාවකයන්ට. එදා ඒ හත් දෙනා ගැන යමෙක් හිතා පහදවා ගත්තා නම් අපහැදිච්ච හිතෙන් පින්නතුනේ ආක්‍රෝෂ කළා නම් පරිභව කළා නම් ඒ හැම කෙනෙක්ම නිරේපදුරා. හැබැයි එදා ඒ අය ගැන හිත පහදවා ගත්තා නම් පැහැදිච්ච හිතකින් ගරු කළා නම් ඒ හැම කෙනෙක්ම මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා වෙනවත් නේ. දෙව්ලොව ඉපදුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එදා මේ ශාස්ත්‍රූ වරුන් පිළිබඳව අපැහැදිච්ච හිතකින් ආක්‍රෝෂ කළා නම් පරිභව කළා නම් ඒ අය බොහෝ පව් රැස් කළා කියලා ඔබ වහන්සේලා හිතනවද කියලා ඇහුවා. ස්වාමීනි එහෙමයි කිව්වා. මහණෙනි එදා ඒ ශාස්ත්‍රූවරුන් ගැන අපැහැදිච්ච හිතකින් ආක්‍රෝෂ කරලා අපැහැදිච්ච හිතකින් පරිභව කරලා යම් තාක් වූ අකුසල් රැස් කරගත්තා නම් ඊට වඩා බොහෝ අකුසල් රැස් කරගන්නමයි කිව්වා යම් කිසි කෙනෙක් එක සම්මා දිට්ඨිකේකට ආක්‍රෝෂ පරිභව කළා නම් පැහැදිලිද ඊට වඩා අකුසල් කරගන්න බහුම් අපුඤ්ඤං පසවති බොහෝ අකුසල් කරගන්නවා කිව්වා එක සම්මා දිට්ඨිකේකට හිත අපහදව ගත්තොත් එක සම්මාදිට්ඨික ශ්‍රාවකයෙකුට පින්වත් මේ ආක්‍රෝෂ කළොත් පරිභව කළොත් ඊට වඩා බොහෝ කුසල් කරගන්නවා කිව්වා. බහුන් අපුඤ්ඤම් පසවති. බොහෝ පෞරස් කරගන්නවා කිව්වා. ඇයි හේතුව? හරි ලස්සන හේතුවක් කියනවා. මහණෙනි මේ ශාසනයේ ඇර මේ තරම් ඉවසන කිසිම ශ්‍රාවකයෙක් වෙන කිසිම ශාසනයක මම දකින්නේ කිව්වා. ඒක තමයි කාරණේ. පැහැදිලි නේද? මේ ශාසනයේ ශ්‍රාවකෙක් ඇර වෙන කිසිම ශාසනයක පින්වත්නි ඉවසන්නේ නැහැ කිව්වා වෙන ශ්‍රාවකෙක්. එහෙනම් ඒ තරම් ඉවසන කෙනෙකුට යමෙක් හිතා පහදව ගත්තොත් ඒ තරම් ඉවසන කෙනෙකුට යමෙක් පරිභව කළොත් ඒ තරම් ඉවසන උත්මයෙකුට යමෙක් ආක්‍රෝෂ කළොත් ඒකේ විපාකේ නම් පින්වත්නි සීමාවක් නැහැ. බහුම් අපුඤ්ඤම් පසෝති බොහෝ පව් බොහෝ පව් රැස් කරගන්නවා. අපහද වන්නේ හිත පරිභව කරන්නේ කටින්. අතපය වෙහෙසවලවත් නැහැ. හැබැයි අකුසලය බොහෝ කරගෙනද නැද්ද? අකුසල් බොහෝ කරගෙන. බලන්න පින්නොත් කොච්චර එතකොට අපි හිත සංවර කරගන්න ඕනද කියලා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එක මේ ශාසනයේ ඇර වෙනත් කිසිම ශාසනයක මේ තරම් ඉවසන ශ්‍රාවකයෝ දකින්න නැත්තම් ඉවසන් නැති මේ ශ්‍රාවකයෝ දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවනේ එතකොට මේ මේ ඉවසන්නේ නැහැ නේ මෙච්චර මේ අය කියලා අපිට දැන් ප්‍රශ්නයක් නැගෙනවනේ ඔය කියන තරම් අපේ අය ඉවසන්නේ කියලා. එතකොට නේද? හොඳට මතක තියාගන්න මේක. මේ තරම් ඉවසන අය බුද්ධ ශාසනයේ නෑ. ඒ තරම් ඉවසන්නේ නැති අය බුදුහාමුදුරුවන්ගේ නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ අප්‍රමාණව ඉවසනවා. ඒ තාක් ඉවසන් නැත්නම් ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරුවන්ගේ නෙවෙයි. දැන් ඔබ විමසන්න ඕන අනුන්ගේ ඉවසීම ගැන නෙවෙයි. තමන් බලන්න ඕන බුද්ධ ශාසනයේ ඇතුළේ යඩියක් තියාගෙන ඉන්න ඔබට ඉවසීමක් තියනවද කියලා. දෙක යමෙක් ඉවසන්ද ඉවසන්ද ඉවසන්ද ඉවසන්ද ඔහු කෙරෙහි තා පහදවාගෙන යම් සිටිවිල්ලක් හරි උපද්දවනවා නම් ඒ පුද්ගලයා කරගන්න අකුසලය නම් පින්වත්නි සුළුපටු නෑ වචනේට නගලා බැන්නු ඒ තරම් ඉවසන සත්පුරුෂයාගේ හිතට පීඩා කළොත් ඒ කරගන්න අකුසලය ගැන කවර කතාවක්ද පින්වත්නි සමහර මිනිස්සු නිහඬව ඉන්නේ බයටම නෙමෙයි බය නැතිකමට. සමහර මිනිස්සු නිහඬවම ඉන්නේ බයටම නෙමෙයි බය නැතිකමට අභීතකමට. අභීතකමට. ඇයි තමන් දන්නවා වෙනකෙක් අපිට නිඳා කරලා බැන්නට මට හතරාපාය යන්න හේතුවක් නැහැ කියලා. හැබැයි ඒ පුද්ගලයාට හේතුව හැදිලා තියෙනවා. බැනුම අහන කෙනාට සතර අපායට යන්න හේතුව නැති වෙන්න පුළුවන්. හැබැයි බණින කෙනාට සතර අපායේ පුරවන්න බල්ලෝ බලල්ලු වෙලා උපදින්න හේතුව තියෙනවා. කාරණේ තියෙනවා. හැබැයි ඔය මිනිහමට බැන්නයි දා කියලා හිතට ගත්තොත් නම් ඔබටත් හේතු තියෙනවා. අපි බැනුම් අරන් එනවනේ වෙලාවකට. බැන්නේ කොළඹදී නම් කලුතරට අරන් එනවා ඒක. කොළඹ අසවල් තන අහවලත් එක්ක ඉන්න වෙලාවේ අහවල් එක්ක අහවල් මිනිස්සයත් එක්ක ඇවිල්ලා අසවලා මෙන්න මේ හතර හමාරට විතර ඇති මට බැන්න. වෙලාවයි ඔක්කොම තියෙනවා. බණින වෙලාවේ වෙලාව බැලුවෙත් නැහැ. ඒ උනත් ඒ ඔක්කොම තොරතුරු ටික අරන් එනවා. අරන් ඇවිල්ලා පරිස්සම් කරලා තියාගන්නවා මැරෙන වෙලාවේ ඇදලා ගන්න. මේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවද නේද? සමහර දේවල් අපිට දුන්නම අපි ගන්නෑ නේ. අපිට වැඩක් නැත්තම් වැඩක් නැති දේවල් අපි මොකද කරන්නේ? හා? දීලා එනවා. කන දෙයක් නම් කන් නැත්තම් අනේ මේක මං කන්නේ ඔයාලා පාවිච්චි කරන්නේ දීලා එනවා. ඒකට බැනුම් අරන් ඉන්නේ ඇයි? අනුන්ගෙන් වෙච්ච අකටයුතුකම් අරන් ඉන්නේ ඇයි? අනුන්ගෙන් සිද්ධ වෙච්ච අමිහිරි මතකයන් අරන් එන්නේ ඇයි? අනුන්ගේ වචන පාරවල් අරන් එන්නේ ඇයි? කනින්ද දුවැත. ඔව්. නිකන් නෙවෙයි කන්නේ. ඒක මොනතරම් ඔය ඇත්තන්ට රසද කියලා කිව්වොත් වමාරවමාර කනවා ඒක. නේද? කෙනෙක්ගෙන් අහපු වචනයක් හිත රිදෙන්න කී වාරයක් මෙනෙහි කරනවද? ඒ වාරයක් ගානේ කරලා තියෙන්නේ මොකද්ද? අර ටික වමාරලා කාපු එක නෙවෙයිද? වමාරලා කාපු එක. දාලා එන්න ඕන දෙයක් අරන් ඇවිල්ලා අරන් ආපු දේ ආපහු ආපහු අමාරව අමාර කාලා මැරෙන වෙලාවේදී මේක આવොත් ඔබ කරපු කුසල් කොහෙද? පැහැදිලිද? ඔබ සමහර වෙලාවකදී ඔබ පුංචි පුංචි දේවල් අත්දකින්න දේවල් දිනවන අපේ හිතව පින්වත්නි යම්කිසි යම්කිසි මල්ලකට පින්වත්නි පුරවලා තියෙනවා මුං ඇට. හරි. මේ මල්ලට මුං ඇට පුරවලා තවත් තවත් වෙනත් පින්වත්නි අපිට ඕන මුං ඇට. හැබැයි මේක ඇතුලේ පින්වත්නි අහම්බෙන් හරි තියෙනවා පින්වත්නි කොහේ හරි කඩලැටයක්. දැන් අපි මුං ඇට එන ප්‍රමාණයට සිදුරක් හදාගෙන මුං ඇට ටික මල්ලෙන් බිමට හලාගෙන ඉන්නකොට එනවා කඩල ඇටේ කොහෙන් හරි ඇවිල්ලා හිර වෙච්චම එතනින් එහාට ඉන්නේ නැහැ අපිට කොයි තරම් මෙහෙම හිර වෙන જાති තියෙන්න පුළුවන්ද එක දිගට කුසල් මෙනෙහි කරන්න ඕන වෙලාවක ඇවිල්ලා හිර වෙන අකුසලයක් ඇයි අපි නඩත්තු කරන්නේ ඇවිල්ලා හිර වෙන අකුසලයක් ඇයි අපි තව තව පවත්වන්නේ? ඇවිල්ලා හිර වෙන කුසල මානසිකාරයේ පැත්තකට කඩලා දාන ඇයි අකුසලයක් අපි පෝෂණය කරන්නේ? නේ? මේ කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් නෙවෙන්නත්. ඔබ යමෙක් කෙරෙහි කුපිත වෙන්න එපා. ඔබ කරන්න තියෙන ඉවසන එක. ඉවසනවා නම් විපාකයේ ඔහු සතුයි ඔබ ඉවසන්න ඉවසන්න ඉවසන්න ඔහු කරගන්නා කුසලයේ සුළුපටු නැහැ. හැබැයි ওই මිනිහට මං හොඳට අකුසල් උපද්දවන්න ඕන කියලා ඉවසන්න එහෙම ඉවසීමක් බන පුතේ නැහැ. ඒක ආයේ ඉන්නේ නොඉවසීම පැත්තට එතකොට. දෙක ඉවසනවයි කියලා කියන්නේ කට පියාගෙන අත අත බැඳගෙන ඉන්න එකමත් නෙවෙයි. වෙනත් ශාසනවල වෙනත් ආගම්වල අයත් එහෙම ඉන්නවා. බැන්නත් කට පියාගෙන ඉන්න අවස්ථා තියෙනවා. අපි හිතනවා හරියට ඉවසනවා අය අය. ඇතුලේ තියෙනවා මන් දෙන්නම් වෙලාව අපුවම වැඩි. එතනකොට ඉවසීමද තියෙන්නේ. ඉවසීම කියන්නේ අත බැඳගෙන ඉන්න එකවත් කට වහගෙන ඉන්න එකවත් නෙවෙයි. කට වහන එක දෑතින් කරන්න පුළුවන්. අත බඳින එක පින්නොතුනේ එක අතකින් අනික් අත අල්ලා ගන්න පුළුවන්. ඒ අතින් අනෙක් අත අල්ලා ගන්න පුළුවන්. හැබැයි හිතේ තියෙන මේ සිතිවිල්ලෙන්ම ඒක අයින් කරගන්න ඕන. ඒක කරන්නේ බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙක්. ඒක වෙන කෙනෙක් කරන්න ඇලෙසි. පැහැදිලිද? බොහෝ ආගම්වල පින්වත්නි සාතිශේ බහුතරේ පෙන්වන්නේ අතකට පියා ගන්න වැඩපිළිවෙලක්. බුදු සමයේ තමයි පෙන්වන්නේ පින්වත්නි හිතෙන්ම මේක උගුලලා දාන වැඩපිළිවෙලක් අන් හැම තැනකම ඵලයටයි ප්‍රතිකාර කරන්නේ බුද්ධ ශාසනය ප්‍රතිකාර කරන්නේ ඵලයට නෙවෙයි හේතුවට ඒ නිසා අපි ඉවසනවා කියන්නේ බැන්නත් බනින්න නැතුව ඉන්න එක විතරක් නෙවෙයි වී ඉහිනකොට ගල් තලාවකට පැලවෙන්නේ නැහෙනි පිදුරු දානකොට නිවිච්ච අඟුරු ගොඩකට ඇවිලෙන්නේ නැහෙනි එතකොට අපි සැබෑම ශාසනයේ ප්‍රතිපදාව අඟුරු ටික නිවලම දාන්න ඕන. දුමක්වත් නගින්න බෑ. ගින්න ඇවිලෙනවා තියා. දැන් සමහරවිට ගින්න ඇවිලෙන්නේ නැහැ. ගහන්නේ බනින්නේ නැහැ. හැබැයි හිතේ තියෙනවා මට කරපු දෙයට නම් ඕකපත්තු වෙනවමයි කියලා. ඒ කියන්නේ අර ප්‍රාර්ථනාවමයි. වෙන සේවා නැසේවා කියන එකමනේ. ඒ හරියට ගින්දර ඇවිලෙන්නේ නැහැ දුම දානවා වගේ. ඔක කුයි වෙලේ හරි ඇවිලෙන්න පුළුවන්. මම බලා ගන්නම්කො මට මෙහෙම කළා. මට ওই මනුස්සයා තමයි මෙහෙම කළේ. ඒ හිතන ගානේ අර දුම දානවා පිදුරු වැටෙන්න වැටෙන්න. එහෙම දුමක් හරි දානවා නම් ඔබ ළඟ තාම තියෙනවා අඟුරු ටික. ඒ ටිකත් නිවිලම යන්න ඕන. ඒ ටික නිවන්නේ බුදුබණකින්මයි. වෙන බණකින් බෑ. ඒ නිසා බුදුහාමුදුරුව අපිට අවවාදයක් කළා. මහණෙනි, Taman සමග මේ ශාසනයේ පිළිවෙත් ගුණ පුරන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ගැන එක්ව ගුණ පුරන උත්තමයන්ද කියනවා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කියලා ස්වාමින් වහන්සේලා අතර. ඔබ නම් මහා සංඝරත්නයේ සමග හරි උපාසක උපාසිකාවන් සමග හරි කිසිම කෙනෙක් ගැන මගේ හිත මම අපවිත්‍ර කරගන්නේ නෑ කියලා පරිස්සම් වෙන්න කියලා. උපාසකයෙක් ගැනවත් උපාසිකාවක් ගැනවත් භික්ෂුවක් ගැනවත් භික්ෂුණියක් ගැනවත් මගේ හිත මොනම දෙයකින්වත් කවුරුක් මොනවා කිව්වා වුණත් මගේ හිතේ නම් ඒ කිසිවෙක් ගැන අපහැදීමක් නම් ඇති කරගන්නෙම නෑ කියලා පරිස්සම් වෙන්න කියනවා. හොඳ ටික විතරක් බලන්න ඕන. හොඳ ටික බලන්න. අනුමෝදන් වෙන්න පුළුවන් ටික අනුමෝදන් වෙන්න ඕනනේ. දැන් බලන්නකෝ රෑට මොනවත්ම පේන්නේ නැහැ නේ පින්නත් කළුවරයිනේ. රෑට මොනවත් පේන්නේ නැහැ. කළුවරයි. කල කිරෙනවා නම් කොච්චර කල කිරෙන්න ඕනද? පේන්න මොකුත් නැති වෙනකොට මිනිස්සු මොකද කළේ? පේන්නනේ මොකුත් නැති. එහෙම රස විඳින්නනේ මොකුත් නැති. ඒ හින්දා මිනිස්සු කවි ලිව්වනේ ඉරටයි මේ හඳටයි තරුවලටයි. ඒකත් ලොකු දෙයක් නෙරේට. නේද? දාවල් කාලේ ඉරට කවි ලියලා නැහැ. දාවල් කාලේ ඇහැට පේන දේවල් වලට කවි ලියලා තියෙන්නේ. රැයට පේන දේවල් නැති නිසා යන්තම් හරි එළිය දෙන හඳටයි තරුවලටයි මිනිස්සු කවි ලියනවා. ඕනම තැනක සතුටු වෙන්න පුළුවන් සැනසෙන්න පුළුවන් අනුමෝදන් වෙන්න පුළුවන් දෙයක් දැකලා හිත සතුටු කරගන්න. පුද්ගලයෙක් පිළිබඳව කවදාකවත් හිත අපහදව ගන්න එපා විශේෂයෙන් ශාසනයක් ඇතුලේ. ඒ එයින් බොහෝ අකුසල් රැස් වෙනවා පින්වත්නි. ඒ අපහැදීම් මාත්‍රයේ ඇති නිරේ උපදින්න. කොච්චර පරිස්සම් වෙන්න ඕනද අපි? ඒ රැකවරණය, ඒ පරිස්සම සියලු දෙනාම හදාගන්න මේ දේශනාව හැම දිනාට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ වාදුව වේරගම පාර අංක 45න් දෙක ඒ දරණ නිවසේ පදිංචි පින්වත් දයානී බස්නායක මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙන්නේ 2020 වර්ෂයේහි අගෝස්තු මාස 22 වන දින නිදනා પ્રાપ્ત වූ කේ සරණපාල මහත්මානන්ට පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා දයානී බස්නායක මහත්මියගේ දෙමව්පියන්ට සහෝදරයින්ට පින්පෙත් අනුමෝදන් කරනවා ඒ වගේම සුදත් මහත්මාණන්ගේ දෙමව්පියන්ටත් ගාමිණී බස්නායක මහත්මාණන්ටත් මිල්ටන් ප්‍රනාන්දු මහත්මාණන්ටත් පැමිණ සිටින සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා වගේම රට වෙනුවෙන් ජීවිත දුන්න විරුවන්ටත් පිංපෙත් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පතනවා. හර්ෂ පුතණුවන්ටත් හර්ෂණී දියණියටත් පැමිණ සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සහ ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. අපවත් වී වදාළ පරම පූජනීය තරණාගම කුසල ධම්ම නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් උතුම් වූ නිවන් සම්පත් ලැබේවා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා වගේම ආරක්ෂක සේවයේ නියුතු සියලු රණවිරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අරමුණු පරමාර්ථ පරිද්ධින්ම රැස්වන උදාර කුසල් නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු සියල්ලෝ සිත්සේම පින් අනුමෝදන් වෙත්වා ජාත්‍යාදී දුක් කෙලවර කොටගෙන ශාන්ත නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු දේශනාවේ දායකත්වයේ දරු එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක් රක්කන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු හේ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු එතුම් වූ සධර්ම දේශනා පවත්වා වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාබ පුරාණ විහාරවාසී මයිලපිටිය මහ අනද සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු